දෙදස් නමයෙන් පස්සේ හැමදාම මහින්ද රාජපක්ෂ ගෙදරේලවීමේ වැඩපිළිවෙලේ මේ තද්ද බල ලෙස බැහැගෙන හිටිය රට නොරට දෙකම එතකොට මේ වෙලා ධාතුන්ගනි සංශෝධනය හොසි කරන්න අරගෙන්න්න කියලා එහෙමුණනන් චන්ද දිනන්න නෙමේ මේ මනුස්සයට මේ රටේ කරපු සංවර්ධනය කොටසවත් කරන්න බැරිවෙන ඇත්තට ඕකට එමින් තමයි තිබුණ ඒකට එමින් තිබුණ කොහොමද මේ රට යම්කිසි දියුණුවක් හදලා දීලා